අනන්ත පරිමාණ ගුණානුභාව බලයෙන් ධම්ම රත්නේ අනන්ත පරිමාණ ගුණානුභාව බලයෙන් සංඝ රත්නේ අනන්ත පරිමාණ ගුණානුභාව බලයෙන් අනන්ත ගුණ ඇති ත්‍රිවිධ රත්නය වන්දනා කර ගැනීමේ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ පුණ්‍ය චේතනාවන්ගේ ආනුභාව බලයෙන් අපේ මේ ශ්‍රාවක පින්වත් පිරිස මේ වෙලාව වෙනකොට සිතින් කයින් වචනින් දියුණු කොටගෙන ඇත්තා වූ සියලුම කුසල ධර්මයන්ගේ පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාව බලෙන් අදත් මේ ධර්ම සාකච්ඡාව තුළින් ධර්ම විග්‍රහය තුළින් අපි කියලා දෙන්න බලාපොරොත්තු වන්නා වූ ධර්ම කාණ්ඩය මේ ගැඹීර වූ ධර්ම පරාසය ධර්ම කුට්ඨාසය අදත් මේ පින්වතුන්ට හොඳින්ම හොඳින් වැටහෙවා පැහැදිලිව වැටහෙවා පිරිසුදුව වැටහෙවා පිරිසුදුව තේරුම් ගන්නට වටහා ගන්නට නුවණ පහළ වේවා සිහිය ප්‍රණීතව වැඩේවා නුවණ ප්‍රණීතව වැඩේවා මානසිකාරගත කිර ගැනීමේ ශක්තිය ලැබේවා ඒ ක්‍රියාවලියේදී නීවරණ ධර්මයක් කිසිම විදියක බාධකයක් නොවේවා නීවරණ ධර්මයන් තුරන් වේවා කලෙස් සිතිරි නොවේවා මානසිකාරයෙන් යුක්තව ප්‍රතිපදාවක් හැටියට භාවනාවක් හැටියට මේ කියලා දෙන්නා වූ අභිධර්මයට සම්බන්ධ සූත්‍රවලට සම්බන්ධ ප්‍රතිපදාවට සම්බන්ධ මේ ධර්ම කරුණු තේරුම් අරගෙන වටහාගෙන සෑම දිනාටම සංසාර දුකින් අත මිදී සිත් නිවාගෙන සිත් සනසාගෙන හේතුඵල ධර්මයන්ගෙන් නිදී නිර්වාණ ධාතුව කියනා වූ නොවෙනස් වෙන සදාකාලික උත්තරීතර ඒ උතුම් නිර්වාණ ධාතුවටපත් වෙන්න නුවණින්ම ඒ නිර්වාණ ධාතුව ස්පර්ශ කරන්ට නුවණින්ම ඒ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්න හැම දිනාටම මේ ප්‍රතිපදාවක් වේවා කියලා මෛත්‍රීන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. අද අපි සියලු දෙනාටම තිබෙන දහම් පාඩම තමයි ධර්මය දැනගන්න ඉදිරිපත් වී තිබෙන මාතෘකාව තමයි ධාන සම්බන්ධයෙන් විස්තර කරන ධර්මකාණ්ඩය වෙන මීට කලින් අපි ගිය සතියේ කතා කරා සාකච්ඡා කළා ඉන්ද්‍රිය ප්‍රත්‍යය කොහොමද විසර්ජනා වාරයක ගැළපී යන්නේ කියන බව විසර්ජනා වාරයේ වාර කීයක් තියෙනවද ඒ වගේ ගැළපී යන්නේ කොහොමද කියලා අපි මේ පින්වතුන්ට මතක් කළා කියලා දුන්නා අද මේ ධ්‍යාන ප්‍රත්‍යය විග්‍රහ යටතේ තිබෙනවා ඒ වගේ වීතිවාර විසර්ජනා වීතිවාර හතක් ඉදිරිපත් වෙනවා කුසල ධර්ම යටතේ අකුසල ධර්ම යටතේ ඒ වගේම තමයි අව්‍යාකෘත ධර්ම යටතේ ඒක නිසා මේ පින්වත් හැමදෙනාම සතුටු වෙන්න ඒ වගේම හොඳ චිත්ත ප්‍රමෝදයක් තථාගතයන් වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රමෝදයේ හදාගෙන ශ්‍රද්ධාව උපදවාගෙන මේක අහන්ඳ හිතන්ට මෙනෙහි කරන්න. බුදුරජාණන් වහන්සේට අවශ්‍ය උනේ තමන් වහන්සේට වැඳ වැඳ নমස්කාර කර කර ඉන්න පිරිසක් හදාගන්න නොවේ. තථාගතයන් වහන්සේට අවශ්‍ය වුණේ උන්වහන්සේ අවබෝධය කරගත් ධර්මය නුවණින් දැක දැක නුවණින් මෙනෙහි කර කර නුවණින් ස්පර්ශ කර කර සැනසෙන්නා වූ දුකින් මිදී යන පිරිසක් දකින්ටයි. ඒ සඳහා උන්වහන්සේ ප්‍රතිපදාව දේශනා කළා. ඉතින් මේ ඒ ප්‍රතිපදාවට සම්බන්ධ වී තිබෙන්නා වූ විතාමත් වටිනා ධර්මකාණ්ඩයක් මේ ධ්‍යාන පත්‍යය කියලා කියයි. අපි මේ ධ්‍යාන පත්‍යයේ තිබෙන්නා වූ මූලික කාරණයක් දැනගන්නෙමු. ඉස්සර වෙලාම සම්පයුක්ත ධර්ම සම්බන්ධයෙන් ධාන කියන දේවල් ක්‍රියාත්මක වින විදිය පළමු කොට දැනගන්න ඕනේ. ඒකත් කලින් මම මේ පින්වත් හැම දිනාටම ධාන කියන කාරණාව නැවත වතාවක් හිතේ උඩට සිහිගන්වා දෙන්න කැමතියි. හේතුව මීට කලින් දවසක හරි අවස්ථා කීපයක මේ ධාන ප්‍රත්‍යය පිළිබඳව විස්තර කතනයක් අපි කරලා තිබෙනවා. හැබැයි ඒ විස්තර කතනයයි අද මේ කියලා දෙන්නා වූ ධර්මතා ස්වභාවයයි විස්තර කිරීම වශයෙන් දෙකක් හැබැයි මාත්‍රිකාව එකයි. ධාන ප්‍රත්‍යය පිළිබඳව කියන්නේ. දැන් අද මේ ධාන ප්‍රත්‍ය යටතේ වීතිවාර විග්‍රහයක් අපි සිද්ධ කරනවා. මේ පාඩම් මාලාවේ මුඛ්‍ය ප්‍රධාන පරමාර්ථය ආන්නේ වීති ටික කියා දීමයි. ඒ කියන්නේ විස්සජන වාර කුසලයට අකුසලයට අව්‍යාපෘතයට දක්වා බහලා මේ කියලා දෙන විදිහයි මෙතියේ. අපි පළමු කොටම දැනගන්න ඕනේ මේ ධාන කියන වචනේ. ඕක විසඳාගන්නේ නැතුව ඔය පිළිබඳව තේරුම හොඳට දැනගන්නේ නැතුව මේකට යආගන්ට එහෙම පුළුවන් කමක් නැහැ. හැබැයි හැම කෙනාම මේ ධාන ධාන ධාන කියන වචනේ හරි ලොකුවට කතා කරනවා ඒ වගේම හරි ලොකුවට ඒ අය කියනවා හැම කෙනාම ධාන නැතත් ඒක දැනගත්තේ නැතත් ධාන කියන වචනයටත් කැමැත්තක් දක්වනවා බෝධිසත්ව ජීවිතයේ දිහා බැලුවාම උන්වහන්සේ ධාන ලබාගෙන සැනසෙච්ච බව ධර්මයේ තියෙනවා අද කාලේ උනත් ස්වාමින් වහන්සේලා ධ්‍යාන ධර්ම පහල කරගෙන සැනසෙන ආකාරය ඒ ධර්මයේ කියනවා. ඒක නිසා මේ ධ්‍යානයේ පිළිබඳව හරි වැටහීමක් හරි තේරුම් ගැනීමක් නැති වූ කල අපිට ඒ කියන්නේ මොකද්ද කොතනද කියන එක තේරුම් ගන්නට බෑ. ඒක නිසා අපේ පින්වත් හැමදෙනාම මේ වචනය පැහැදිලිව පිරිසුදුව තේරුම් ගත යුතුයි දැනගත යුතුයි. අද මේ කියලා දෙන්නා වූ ධර්මකාණ්ඩයේ තේරුම් ගන්නට විශේෂයෙන්ම මේක දැනගන්න ඔන්න එකක්. මේකේ පාළි විග්‍රහයේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඥානන්ති ඥානය කියලා කියන්නේ පච්චනීක ජාපනතෝ ආරම්මන ලක්ඛුණූප නිඥානතෝ චිත්ත විවේකෝ උච්චති. බලන්න මේක කියනවා ප්‍රතිවිරුද්ධ ධානය කියන්නේ මේකයි. ප්‍රතිවිරුද්ධ නීවරණ ධර්මයන් ප්‍රතිවිරුද්ධ සතුරු ධර්මයන් ප්‍රතිවිරුද්ධ කෙලෙස් ධර්මයන් පච්චනීක ජහපනතෝ ප්‍රතිවිරුද්ධ කෙලෙස්යන් ක්ලේශයන් නසන්නා වූ නිසා ධ්‍යාන කියලා කියනවා. අනිත් එක තමයි ආරම්මන ලක්ෂණ උපනිධ්‍යානතු. අරමුණට ගොඩ වෙන නිසා ආරම්මණය ආරම්මන ආරම්මණය ළඟටම ගිහිල්ලා හොඳට දකින නිසා ආරම්මණයට හිත ගොඩ වෙන නිසා කියනවා ධානය කියලා. අනිත් එක තමයි චිත්ත විවේකයේ හොඳට තිබෙනවා ඒක. දැන් මලන්ද මේ ධානය කියලා කියන දේවල් ওই විදිහයි. අට්ඨ සමාපත්තීන්ට කියන ධානය කියලා. ධ්‍යාන අට සමාන. හේතුව ඒවට එහෙම කියන්නේ ඒ වගේ නීවරණ ධර්ම නැති නිසා. සමාපatti අටක් කියනවා ලෞකික මේ ලෞකික වශයෙන් ඒ තමයි රූපාවචර සමාපatti අරූපාවචර සමාපatti අටක් තිබෙනවා ඒ අටේම නීවරණ ධර්මයන් යට කරලා දුරු කරලා අයින් කළා තියෙනවා ඒ වගේම යම්කිසි අපි කියන කසින ධානය කියලා. කසින ධානය කියලා කියන්නේ ඒක ළඟටම ගිහිල්ලා හිත ඒ කසින ධානයේ ළඟටම ගිහිල්ලා ළඟටම හිත බැහැගෙන ඒ ධානය බලන. ඒක නිසා කියනවා ආරම්මන උපනිඥානතෝ මේ ධානය කියලා. හොඳට තේරුම් ගන්නට අපේ පින්වත්තුන් මෙන්න මේ කාරණේ. ඇයි එක විදිහකට කියන්නේ ධානය කියලා? ධානය කියලා කියන්නේ විරුද්ධ කෙලෙස් ප්‍රතිවිරුද්ධ නීවරණ ධර්ම නසන වනසන දුරු කරන තලන නිසා කියනවා ධානය කියලා. සරලව කිව්වොත් දවනවා කියලා හිතාගත්තම හරිනේ. දවනවා පුච්චන. ඕකෙම් එකක්. අනිත් එක තමයි ධාන කියලා කියන්නේ ආරම්මණය ඇත හොඳටම ගොඩ වෙලා හොඳටම ඇතුල් වෙලා හොඳටම ආරම්මණයේ තැවරිලා හොඳටම ආරම්මණයට එක්කාස් වෙලා හිත පවතින නිසා කියනවා ධානය කියලා. බලන්න අර්ථ දෙකක් කියනවා. ඒ දෙකෙන්ම හරි. ඔය ටික අපි හිතේ තියාගෙන අපි ඉස්සරහට යන්න. තවත් මොන හරි දෙයක් තියෙනවා නම් අපි ඒක ඉස්සරහදී ඉදිරිපත් කරගන්න. ඔය අදහස ඔය විදිහට තේරුම් ගන්න. එකක් තියෙනවා මේ මේ කතාව කරන්නේ චිත්ත චෛතසික රූප නිර්වාණ කියන ධර්ම කොටාසය අරගෙනයි. චිත්ත කියන 89ක් වූ චිත්ත ධර්ම ඊළඟට චෛතසික කියනා වූ 52ක් වූ චෛතසික ධර්ම ඒවන්න නාම ධර්ම මේවා ටිකත් එකතු කරගෙන තව තියෙනවා රූප ධර්ම 28ක් ඒ ටිකත් එකාසු කරගෙන නිර්වාණ ධාතුවක් ලං කරගෙන මේ ධර්ම මණ්ඩලය තුල මේ ධර්ම කොටස් හතර තුල තමයි අපි මේ ධ්‍යාන ප්‍රත්‍ය කතාව කරන්නේ. හැබැයි මේ හතරෙන් මේ ගොඩවල් හතරෙන් නිර්වාණය ධ්‍යාන වෙන්නේ නැහැ. නිර්වාණයට ධානය කියලා කියන්නේ නැහැ. ඒ වගේම රූප ධර්ම වලට ධානය කියලා කියන්නේ නැහැ. රූප ධර්ම ධාන නෙවෙයි. නිර්වාණ ධාත්ව ධානය කියලා කියන්නේ. එතකොට චිත්ත සිත් ගොඩයි චෛතසික ගොඩයි කියන ධර්මතා ගොඩවල් දෙක ඉතුරු වෙනවා. ඒකෙන් චෛතසික ධර්ම ඔක්කොටාම ධාන කියලා කියන්නේ නැහැ. සිත් ඔක්කොටාම ධාන කියලා කියන්නේ නැහැ. දැන් බලන්න සිත් ඔක්කොටාම ධාන කියලා කියන්නේ චෛතසික ඔක්කොටාම ධාන කියලා කියන්නේ රූපවලට ධාන කියලා කියන්නේ නිර්වාණයට ධාන කියලා කියන්නේ. එහෙනම් මොනවද ධාන? අපි කියනවා මෙහෙම ධාන සිත් කියලා જાතියක් කියනවා. හොඳට බලන්න. ධාන සිත් ධාන චිත්ත පාළියෙන් ධාන සිත් කියලා කියවුවාම සිත ධාන නෙවෙයි හැබැයි ධාන තියෙන જાති තියෙන හිත් වලට කියනවා ධාන සිත් කියලා හැබැයි හිත ධානේ නෙවෙයි ඒ හිතේ තමයි ධාන තියෙන්නේ ඒක නිසා ඒ ඒ කියනා වූ විශේෂණය ලබාගෙන කියනවා ධාන සිත් කියලා හිත යම්කිසි හිතක ධාන කියන ගතිය පහළ වුණාද ඒකේ බලෙන් කියනවා ධාන සිත් වලටත් කියනවා ධාන සිත් කියලා. හැබැයි ඒ ගුණය තිබුණු විතරයි. එහෙමනම් බලන්න පේනව නේද මේ චෛතසික ධර්ම ගොඩේ යම්කිසි හැලහැප්පීමක් ඒ වගේම පිහිටක් මේ සිත් වලට බලපෑමක් කරනවා කියලා. අපේ සිත් පහළ වෙනකොට නිකම් ඉබේ එන සිත් තියෙනවා. ඉබේ නිකම් පටස් ගාලා මතුවෙනවා. කොහෙන් එනවද? කොහොම එනවද කියලා දන්නේ සමහර ඒවා තියෙනවා එහෙම නෙවෙයි. අපි ඕනෑකමින් අපේ හිත බලවත් කරලා අපේ හිත උසිගන්නලා අපේ හිත උත්සාහයක් ඇති කරලා අපේ හිතට ශක්තියක් දීලා ඒ ශක්තියෙන් ඕනෑකමින්ම හිතවන්න ඕනේ. එහෙම හිත් જાති තියෙනවා. සමහර ඒවා නිකන් ඉබේ හිතනවා, ඉබේ එනවා, ඉබේ වැටෙනවා, ඉබේ පේනවා, ඉබේ ඇහෙනවා. සමහර ඒවා නිකන් ඕනෑකමින් කන්ටෝන හිතවන්න ඕන හිත. මේන්න මේ ගතියේ අපි ඕනෑකමින් හිතනකොට දෙයක් උත්සාහය දාලා ශක්තිය දාලා ගැම්ම දාලා හිතනකොට අපි ආරම්භණයකට හිත තල්ලු කරනවානේ. ආරම්භණයකට ඕනෑකමින් හිත ගොඩ කරනවානේ. ආරම්භණයකට ඕනෑකමින් අපි හිත ඇතුල් කරනවානේ. ඒක නිසා මේ ඕනෑකමින් හිතට ආරම්භණයට ගොඩ කරනකොට එතන තිබෙනවා එක්තරා විදියක අමුතු ශක්තියක් ගැම්මක් අමුතු බලයක් අමුතු හයියක් හදාගත්ත જાතියක් චෛතසික ධර්ම ටිකක් තියෙනවා. ඒ චෛතසික ධර්ම වලට කියනවා මෙන්න මේ චෛතසික ධර්ම. හතක් වෙනවා ඇත්ත වශයෙන්ම තියෙන්නේ චෛතසික ධර්ම වශයෙන් ගත්තොත් එහෙම පහයි. ඒකේ විස්තර විග්‍රහත් එක්ක ධර්මතා හතයි. අපි බලමු මොනවද කියලා. විතක්ක, ਵਿਚාර, ප්‍රීති, ඒකග්ගතා. තුනයි. විතක්ක චෛතසිකය, විචාර චෛතසිකය, ප්‍රීති චෛතසිකය ඒකාග්‍රතා චෛතසිකය. තුනයි වේදනා චෛතසිකය තුන් ආකාර වෙනවා. සෝමනස්ස වේදනාව, දෝමනස්ස වේදනාව, උපේක්ෂා වේදනාව කියලා වේදනා තුනක් වෙනවා. එතකොට ධර්මතා 6යි. විතක්ක චෛතසිකය එක ධර්මයක්, චිත්ත ගතියක්, විචාර චෛතසිකයේ චිත්ත ගතියක්, ප්‍රීතිවත් ගතියේ චෛත්‍ය ගතියක්, චිත්ත ගතියක්, ඒකාග්‍රතාව චෛතසික චිත්ත ගතිය. සෝමනස්සේ වේදනාව තුන් ආකාරන සෝමනස්ස වේදනාව, දෝමනස්ස වේදනාව, උපේක්ෂා වේදනාව. මේ ධර්මතා හතට කියනවා, සලකනවා, හඳුන්වනවා ධ්‍යාන ධර්ම කියලා. ධ්‍යාන ධර්ම. මේවා යම්කිසි හිතකට ගොඩ වෙනකොට ඇතුල් වෙනකොට මේ වගේ තියෙන 아무තු හයිය ගති අමුතු බලපෑමක් ඒ කියන්නේ බරක් තියෙනවා. ශිරීපාදේ යනකොට මේ පින්වුතුන් දැකලා ඇති යාගන්ට බැරි මිනිස්සු ඉන්නවා. ශිරීපාදයන්ට හයියක් අවශ්‍යයි. හැබැයි වයසක අයත් ශිරීපාද යනවා. ඉතින් මේ යනකොට යන්න බැරි අය ඔසවාගෙන යන්න සමහර අය හයිය ඇතිය ඉන්නවා. ඒගොල්ලන්ට ඒක අමාරුවක් නෑ. පුරුදු වෙලා. ඒගොල්ලන්ගේ තිබෙනවා අනිත් අයත් ඔසවාගෙන යන්න පුළුවන් ගතිය. යන්න බැරි එක්කෙනාව කරගහගෙන යන්න පුළුවන් ගතිය. ඒක නිසා බැරි අයත් යනවා. පුළුවන් එක්කෙනා තවත් යනවා බැරි එක්කෙනා කරගහගෙන යනවා. ඒකම ගෲප් එකක් පිරිසක් යනවා. ඒ වගේ මේ කියන්නා වූ මේ චෛතසික ධර්ම විතක්ක ਵਿਚාර ප්‍රීති ඒකාග්‍රතා සෝමනස දෝමනස උපේක්ෂා මෙව්වා අරමුණකට ගොඩ වෙනකොට තමනුත් යනවා අරමුණට අනිත් අයත් එක්කාසු කරගෙන බැරියත් කරගහගෙන යන ගතියක් මේ වගේ තියෙන 아무තු උත්සාහයක්. ඒකට ඇතුල් වෙන්න පුළුවන් 아무තු ගතියක් බලයක්. කඩාගෙන යන ගතියක්. මේ වගේ තියෙන 아무තු විදිහේ පිරිමදින, ඒ වගේම තවරන, ඒ වගේම අරමුණේ ගැවසෙන, අරමුණේ හොඳට ලං වෙලා බලන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන් ගතියක් මේකේ තියෙනවා. මේ හතේ. ඔය කාරණේ නිසා මේ හත් දෙනා ගියාද ගියයින් පස්සේ නිකන් එතන රජ කරනවා. ඒ අරමුණේ රජ කරනවා. අරමුණේ නිකන් නටනවා වගේ. මිනිස්සු බලන්න ඔය පිට්ටනි තියෙනවනේ. තනකොළ පිට්ටනි අපි හිතමු මේ අද කාලේ ප්‍රසිද්ධයි ක්‍රිකට් ඔය ඔය තනකොළ පිට්ටනියකට ළමයි ටිකක් ගියාම එහෙ දුවනවා මෙහෙ දුවනවා ඒගොල්ලෝ ඒ ඒකේ හොඳට සැනසෙනවා. ඒ පිට්ටනිය. ඔය වගේ තමයි ආරම්මණය කියන්නා වූ ලස්සන පිට්ටනිය. ආරම්මණය කියන්නා වූ ලස්සන ඒ භූමියේ මානසික ධර්ම භූමියේ මේ හත් මේ හත් දෙනා ගියාම ඒක ළමයි ටිකක් එකතු වෙලා පිට්ටනියක නටන්න වගේ මේගොල්ලොත් එන්නේ නැතුව මේ විතක්ක ਵਿਚාර ප්‍රීති ඒකග්ගතා සෝමනස්ස දෝමනස්ස මේවා එන්නේ නැතුව ඒකේ නටනවා ඒකේ පැවරෙනවා ඒකෙම දුවපැන ඇවිදිනවා ඔහොම ගතියක් තියෙනවා යම්කිසි ළමයි පිරිසකට පිට්ටනියකට ගියාම පිට්ටනියේ වටේ ඉන්නා වූ අය කතා කරන දේවල් ඇහෙන්නේ නැහැ. මොනවාද හින කියන්නේ හිතන්නේ ඇහෙන්නේ එක්කෝ ලවුඩ් ස්පීකරයක් දාන්න ඕනේ එහෙම නැත්නම් හයියෙන් කෑ ගහන්න ඕනේ නැත්නම් පණිවිඩයක් කරන්න ඕනේ නැදට නැත්නම් ඒගොල්ලන්ට සිහියෙන්නේ මේ කියන්නා වූ මේ චෛතසික ධර්මත් එක්ක යම්කිසි හිතකට අරමුණකට මේ හිත ගොඩ වුණාම අර ප්‍රතිවිරුද්ධ ධර්ම ඕවා ගාවට එන්නේ නැහැ. ඒක නිසා වැටෙන් එහාට තල්ලු කරලා තිබෙන්නා වූ අය වගේ මේ නීවරණ අයින් වෙලා තිබෙන්නේ. තුරු දුරු වෙලා තිබෙන්නේ. ඒක නිසා එවැනි ගතියක් තිබෙනවා මේකේ. ඉතින් මෙන්න මේ ශක්තිය තිබෙන හැම එකටම නෑ මේවා. මේ කියන්නේ මේ වැඩේ කරන්න පුළුවන් අරමුණට ගොඩ වෙලා ලං වෙලා බලන ගතිය හැම චෛතසිකයකටම මේ ධාන කියන தত্ত্বය තරාතිරම හැකියාව ලැබෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මෙන්න මේ ධාන ධර්ම කියලා හඳුනාගත්තේ මේ විතක්ක ਵਿਚාර ප්‍රීති ඒකාග්‍රතා සෝමනස් දෝමනස් උපේක්ෂා විතරයි. බලන්න මේවා නම් කරලා තියෙන විදිය මේවා යම්කිසි හිතක තිබෙනවා නම් මේ හත් දෙනාගෙන් කීප දෙනෙක් ඉන්නවා නම් ඒවාට කියනවා ධාන තියෙන සිත් කියලා. ධාන කියන ධාන ධර්ම තියෙන සිත් කියලා කියන. ඒක නිසා කියන ධාන සිත් කියලා. මේ විදිහට ධාන හඳුනාගෙන අපි තව එකක් දැනගන්න ඕනේ. ඔය ධාන සිත් ධාන ධර්ම ධාන ධර්ම ඕවාගේ තියෙනවා මේ අමුතු ඇදගෙන යන ගතියක් තියෙනවා අනිත් අය. ඒ කියන්නේ අපි හිතමු මං කියවනේ සිරීපාද යනවා කියලා. ওই සිරීපාද යන අය සමහර අය කවි කියනවා. ඉතින් නිස්සද්දව ඉන්නා වූ අයත් කවියට හරවලා කවියට එක් කරලා අර තුන්සරණේ කියනවා. ඉතින් මේ යන්න බැරි අය වුණත් කවියක් දෙකක් කියාගෙන පරක්කු කරවන්නේ නැතුව උඩට අද්දගෙන යන ගතිය උඩට නගාගෙන යන ගතිය ඒ කවි කියනා අතරතුර ප්‍රධාන ලීඩර්ස්ලාගේ තියෙනවා. ඉතින් ඒකත් එක්ක යන්න බැරි අයත් ඔය රංචු ගහලා ඒකෙත් යනවා. සන්තෝෂෙන් යටට යනවා. ඉතින් මේ යන්න බැරි අයට ශක්තිය ලබා දුන්නේ කවුද? ඒකෙම ඉන්නේ කෙනෙක්. ඒක නිසා ඔන්න ඔය වගේ මේ විතක්ක ਵਿਚාර ප්‍රීති ඒකග්ගතා සහ සෝමනස්සාදී ධර්ම ඒ අයත් එක්ක ඒ ධර්මත් එක්ක ඉන්න තව තියෙනවනේ පස්ස සංඥා චිත්ත ඊට පස්සේ චෛතසික ධර්ම තියෙනවනේ කුසල ඔය ඔක්කොම ටික මේගොල්ලොන් තමන්ගේ හයිය දාලා බලෙන් නෙවෙයි හරි සෞම්‍ය කරලා අපිත් එක්ක ආරම්මණයට යම් කියලා ගන්න වගේ අරගෙන යන්න පුළුවන් අරමුණට එක්කාසු කරන්න පුළුවන් හයියක් මේගොල්ලන්ට තිබෙනවා. හැබැයි මේ අය කරන වැඩි අනිත් අයට නෑ. ඒක නිසා මේ ධාන ශක්තිය තිබෙන්නා වූ මේ ධාන ධර්ම හතේ බලය අනිත් අයට ලැබෙනවා. ඒක නිසා ඒගොල්ලොත් මේගොල්ලෝ කරන වැඩේම කරනවා. මේගොල්ලෝ ඉන්න අරමුණේ ඉන්න. ඒක නිසා මේවට කියනවා ධාන ප්‍රතිශක්තිය තිබෙන ධර්ම කියලා. අනිත් කෙනෙක් අරමුණකට ගෙනියන්න හැකියාව තිබෙන ධර්ම කියලා කියනවා. ප්‍රත්‍යශක්තිය ධාන ප්‍රතිශක්තිය කියනවා. අර අය මොකද කරන්නේ මේගොල්ලෝ ගිය අරමුණේම මේගොල්ලන්ගේ බලයෙන් අරගොල්ලොත් තියෙනවා. අනිත් চৈতසිකය. ඒක නිසා කියනවා ඒ වාට ප්‍රත්‍යශක්තිය ලබන්නා වූ ධර්ම කියලා. දැන් අපි මේ කාරණේ තේරුම් අරගෙන යම් වීතිය බලන්න. කුසල ධර්ම වීතිය බලන්ට යන. මේ ටික මම කිව්වේ ඕ කාරණේ තේරුම් අරගෙන තමයි අපි මේක අත ගහන්න ඕනේ. දැන් ඔන්න පළවෙනි වීති වාර වීති වාර චෛසික මේ මානවමය ධර්ම ක්‍රියාත්මකන විශ්වඥාවාර හතක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ඥානපච්චයේන පච්චය. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ඥානපච්චයේන පච්චය. කුසල ධර්මයා තවත් කුසල ධර්මයකටම ධාන පත්‍යය ප්‍රත්‍යයෙන් උපකාර වෙනවා. ධාන ප්‍රත්‍යයෙන් උපකාර වෙනවා. ඇයි ධාන ප්‍රත්‍යයෙන් අනිත්‍යයකට උපකාර වෙන්නේ? මෙයාට පත්‍ය ශක්තිය තියෙනවා. අනිත් අයට ශක්තිය නැහැ. ඒ අයට ලබා දෙනවා. ධානාපත්‍ය ශක්තිය දෙනවා. එතකොට මේ කියාපු කාරණේ ඒ හැකියාව තියෙනවට කියනවා කුසල ධර්ම කියලා. අනිත්‍යවට කියනවා මේ ධර්මත් එක්ක එකට ඉන්නා වූ සංපයුක්ත ධර්ම කියලා. මේ කතාව තේරුම් ගන්නට මෙහෙම පුළුවන්. අපි හිතමු මේ මේවා කොහෙද තියෙන්නේ කියලා. කුසල ධර්ම කියලා කිව්වාම මේ පින්වතුන්ට නිතර නිතර කියලා මම මං හිතන්නේ කටපාඩම් වෙන තාලට මේක දැන් කියලා තියෙන්නේ අදත් කියන්න ඕන. කුසල ධර්ම කියලා අපි සලකා ගන්නේ කොච්චරක්ද? කුසල ධර්ම කියලා සලකාගන්නේ කොච්චරක්ද? අපි කුසල ධර්ම කියලා සලකාගන්නේ සිත් 89න් 21ක් විතරයි. සිත් 89න් 21 දෙනෙක් විතරයි කුසල ධර්ම හැටියට සලකාගන්නේ. සිත් වශයෙන් ඒ සිත් ටිකේ වැඩ කරන්නා වූ අන්තර්ගත චිත්ත ගති ධර්මයෝ චෛතසික ධර්ම 8ක් තියෙනවා. 38ක් තියෙනවා. ඒ චෛතසික ධර්ම 38ට කියනවා සම්පයුක්ත ධර්ම ස්වභාවය කියලා. එතකොට තියෙනවා චිත්ත ධර්ම 21ක් තිබෙනවා චෛතසික ධර්ම 38ක් තිබෙනවා මෙන්න මේ ධර්ම රංචුවට මෙන්න මේ ධර්ම පොකුරට මේ ධර්ම මේ ධර්ම කොටාසයට කියනවා කුසල ධර්ම කියලා. කුසල ධර්ම. හැබැයි මේ චෛතසික ධර්ම 38යි මේ ටික ඔක්කොම එක මෙහිකනේ පොදියට නෙමෙයි පහළ වෙන්නේ. මේවා එක සිතක් පහළ වෙනකොට චෛතසික ප්‍රමාණය පහළ වෙනවා. එතකොට මෙන්න මේ කියනා වූ අපි බලමු මේ කියන ධර්ම වලින් මේ කොහොමද එක තැනකට එන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් සලකන්නේ ධානයක් හම්බවෙන්ට අවශ්‍යයි හොඳට ඉඳගෙන භාවනා කරලා ඒකාග්‍රතාවය හදාගෙන ඊළඟට හොඳට නිසල්මන්ව ඇස් දෙක පියාගෙන නිස්කලංකව වාඩි වෙලා නිස්කලංකව ඉඳගෙන ඇස් දෙක පියාගෙන භාවනා කරගෙන යනකොට අන්න සමාපatti ස්වરૂපේ මතුවෙන්නා වූ චිත්ත ස්වභාවයක් තිබෙන්නේද ආන්න ඒක තමයි ධානය කියලා අපි දැන් හොඳට අපි හැමදෙනාම බාර අරගෙන ඉන්නේ. ඕවා තමයි අපි වඩන්ට යන්නේ. සතිපට්ඨාන සූත්‍රය කියන්නේ තෝවා. හැබැයි එහෙම එකක් තියෙනවා. ඒවා සූත්‍ර දේශනාවල එහෙම තියෙනවා. ඒවත් ධාන තමයි. හැබැයි ප්‍රශ්නයක් වෙනවා කුසල් සිත් 21ක ධාන ශක්තිය තියෙනවා කිව්වම අපිට කියන්න පුළුවන් අපි හිතමු මෙහෙමනේ තියෙන්නේ කුසල් සිත් 21 වෙන්නේ කාමාවචර කුසල් සිත් 8යි රූපාවචර කුසල් සිත් 5යි අරූපාවචර කුසල් සිත් 4යි ලෝකෝත්තර මාර්ග සිත් හතරයි. ඔත ඔය ටිකනේ කුසල ධර්ම හැටියට අපි සලකන්නේ. කිසිම තර්කයක් නැහැ. ලෝකෝත්තර මාර්ග සිත් හතර ධානය කියලා කියන්න පුළුවන් හේතුව ඒවා කෙලෙස් නසනවා කියලා. ඒ වගේ තියෙනවා කෙසල් ගන්න. කෙලෙස් නැස්න ගතිය. අරූපාවචර කුසාසිත කියලා කියන්න පුළුවන් කෙලෙස් දුරු කරන ගතිය තියෙනවා ධානය කියලා. රූපාවචර ධානය පහත් කියන්න පුළුවන් කෙලෙස් නීවරණ ධර්ම යටපත් කරන නිසා ඒකේ තියෙන ධානය කියලා. හැබැයි කාමාවචර කුසාසිත අතේ කොහොමද ධාන කියලා කියන්නේ? ධාන කියේවා ඒවා ධානද? ඒවත් එක්ක තමයි මේ කුසල් සිත් 21 ගන්නෙ. එතකොට මෙතන තිබෙනවා මේකේ යම්කිසි තැනක යම්කිසි හිතක මේ කියන්නා වූ ධර්මතා තිබෙනවා නම් කොහේ හරි ඒක ඇත්ත වශයෙන්ම ඒක ධ්‍යාන ධර්මයක් තමයි. ධ්‍යාන තිබෙන්නා වූ ධ්‍යාන ගති වැඩ කරන්නා වූ දෙයක් තමයි. ඉතින් මේ ඔය යම් කුසල් සිත් වල යම්කිසි එක එක සිතක කුසල සිතක පහළ වෙන කුසාසිතක් පහළ වෙනකොට එතන මේන්න මේ කියන්නා විතක්ක ਵਿਚාර ප්‍රීතිය ඒකාග්‍රතා වේදනා කුසල වශයෙන් තිබෙනවා නම් උපේක්ෂා වශයෙන් තිබෙනවා නම් ඒක ඇත්ත වශයෙන්ම මේ ධර්ම විග්‍රහයේ හැටියට සලකන්නේ ධාන කුසල වීති වාරයක් කියලා. දැන් ඔය දැන් මේ පින්වතුන් බණ අහනවනේ. මේ බණ අහන වෙලාවේදී ප්‍රථම ධානයේ නෑනේ. මේ බණ අහන වෙලාවේදී ဒ ුතිය ධානයේ නෑනේ. 3 4ක් නෑනේ. අරූපාවචරේවත් නෑනේ. ලෝකෝත්තරේවත් නෑනේ. මේ බණ අහන වෙලාවේදී පහළ වෙන්නේ සෝමනස්ස සහගත වශයෙන් හෝ වේවා උපේක්ෂා සහගත වශයෙන් හෝ වේවා කුසල් සිත්නේ මෙතනදී පහළ වෙනවා මේ සෑම දිනාගේම චිත්ත સંතාන තුල පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියනා වූ ඒ කියන ਸਰවචිත්ත සාධාරණ චෛතසික ටිකයි විතක්ක ਵਿਚාර අදිමොක්ක විරිය පීති ඡන්ද කියනා වූ ඒ චෛතසික 6 දෙනයි ඒ වගේම තිබෙනවා චෛතසික 19ක් තිබෙනවා කුසල වශයෙන් බණහන්ට නිසා ඉතින් මෙතන මේ කියනා වූ 13 දෙනයි ඊළඟට කුසල් වශයෙන් පවතින චෛතසික 19 ප්‍රඥාවයි කොහොම හරි චෛතසික ධර්ම වැඩ කරනවා මේ අවස්ථාවේදී 33ක් 33ක් අනිවාර්යයෙන්ම වැඩ කරනවා මේ 33 තුන්දෙනා වැඩ කරන වෙලාවේ දැන් මේ බණහාන වෙලාවට මේ හිතත් එක්ක බණහාන වෙලාවට මේ පහළ වෙන්නා වූ චෛතසික ධර්ම 33 දෙනා සහ සිත මේ කියන පොදිය අතර විතක්කය ਵਿਚාරයේ තියෙනවා. ප්‍රීතිය තිබෙනවා. ඒකාග්‍රතාවේ තිබෙනවා. සෝමනස්සය හරි උපේක්ෂාව හරි තියෙනවා. එතකොට මේ කියන්නා වූ මේ විතක්ක විචාර ප්‍රීති ඒකාග්‍රතා සෝමනස් හරි උපේක්ෂා කියන මේ ඔය මේ අහගෙන ඉන්න පින්වතුන්ගේ හිතවල තිබෙන්නා වූ ඔය ධර්ම ටික හින්දා තමයි මම මේ කියන්නා වචන ටිකට කන හරවාගෙන හිත හරවාගෙන මේ පැත්තට නැඹිලා මේ පැත්තට හැරිලා මේ පැත්තේ මේ කියන වචන ටික ස්පර්ශ කර කර පවතින්නේ බණ හැමී ඇසීමේ වැඩේ කරන්නේ ඔන්න ඔය කියන්නා වූ මේ චෛතසික මේ ධර්ම ටික ධාන ධර්ම ටික තියෙන නිසා. එතකොට මේ පැත්තට ප්‍රඥාව ආවෙත් මේ පැත්තට ප්‍රඥා චෛතසිකය හැරී තිබෙන්නේ පස්සේ හැරී තිබෙන්නේ ඒ වගේම අනිත් චෛතසිකෙත් හැරී තිබෙන හිත හැරී තිබෙන්නේ මේ ඉන්නා වූ ඔය චෛතසික ධර්ම එහෙම නැත්නම් ධාන හැටියට සැලකෙන චෛතසික ටිකේ බලයෙන්. එතකොට මේ බණ අහන වෙලාවේදීත් ධාන ධර්ම තිබෙන නිසා මේ වෙලාවට කාමච්ඡන්දේ එන්නේ නැහැ. ව්‍යාපාදයේ තීන මිද්දේ එන්නේ නැහැ. උද්දච්ච කුක්කුච්චේ විචිකාච්ඡාවේ එන්නේ නැහැ. ඒක නිසා මේවාට කියනවා මේ ඒ කුසල චිත්ත වශයෙන් බලනකොට මේවට කියන මේ කුසාසිත වලටත් කියනවා ධාන ධර්ම ධාන ධර්ම තිබෙන සිත් කියලා. එතකොට මේ කුසල දැන් ඔය මේ පින්වතුන්ගේ සිත්තර පහළ වෙන කුසල් සිතයි අපි හිතමු සෝමනස්ස සහගත හෝ වේවා උපේක්ෂා සහගත හෝ වේවා අසංකාරික සසංකාරික ප්‍රභේදගත හෝ වේවා එනවනම් මේකට මේ පැත්තට හැරිලා තිබෙන්නේ කුමක් නිසාද ඔය තියෙන ධාන ධාන ගති තියෙන හිතයි ඒක නිසා මේකෙත් තියෙන පොඩි වෙලාවකට ධාන ට්‍රක්ස් තියෙනවා ඒක නිසා මේක කතා කරනවා කුසලානි ධානංගානි කුසල ධාන අංගයෝ කුසල ධාන අංගයෝ සම්පයුත්තකානං කණ්ඩානං ඒහා එක්ව ක්‍රියාත්මක වෙන අනිච්චයිසික ස්කන්ධ ධර්මයන්ට ඥානපච්චේන පච්චයෝ ධානපත්තියෙන් උපකාර වෙනවා ප්‍රත්‍ය වෙනවා හේතු වෙනවා ඔන්න කුසල ඒ කුසල ධර්මය කුසල ධර්මයන්ට ප්‍රති වෙන හැටි. ඕක පින් සිතක් නිසා කුසල සිතක් නිසා මේක කුසල ධර්මයේ වේදෙන තමයි ගණන් ගන්න. ඊළඟට දෙවෙනි කුසල වීති වාරය මේ විදිහට කියනවා. කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ඥානපච්චයේන පච්චය. කුසල ධර්මයක් අභ්‍යාකෘත ධර්මයකට ධානපත්තියෙන් පත් වෙනවලු. හැබැයි අව්‍යාකෘත ධර්මය කියන එක ධානයේ නෙවෙයි. ධාන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ කුසල ධර්මයක් ඔය ධාන ශක්තිය තියෙන එකක්. අපි බලමු මොකද්ද කියලායි. ඒ තමයි මිනිස්සෙක් දැන් මේ පින්වුතුන්ගේ බණ ඇසීමේ වැඩේ තියෙනවනේ. මේ බණ ඇසීමේ වැඩේ කරගෙන යනකොට මේ බණ අහන වැඩේට අනුව මේ බණ අහන කටයුත්තට අනුව තමන්ගේ කන් දෙකයි තමන්ගේ ඇස් දෙකයි තමන්ගේ අත් දෙකයි තමන්ගේ මුළු ශරීරයම සංවර වීම වශයෙන් එක තැනක ඉඳගෙන ඉඳීම වශයෙන් කන හැරවීම වශයෙන් පිටීම වශයෙන් මේකේ මේ ශරීරය එක්තරා විදිහකට සකසනවා එක්තරා විදිහකට මේ බණ ඇසීමට හැඩගස්සනවා. එක්තරා විදිහකට මේ බණ ඇසීමේ වැඩේට හිත හරවන්නට මේක එක්තරා විදිහකට මේ චිත්තජ රූප පහල කර කර මේ බණ වැඩේට දහම් වැඩේට හරවා පෙළගස්වා නතු කරලා පවත්තර. එහෙම වෙන්නේ ඔය පහළ වෙන සිතේ බලය නිසා. ඒක නිසා මේ පින්වුතුන්ගේ මේ වෙලාවේදී පහළ වෙනවා ඇඟේ චිත්තජ රූප කියලා රූප කොටස. කර්මයෙන් ඉපදිලා තිබෙන මේ ඇඟේ කර්මයෙන් හැදිලා තිබෙන මේ ශරීරය තුලට මේ බණ අහන වෙලාවේදී පහළ වෙනවා චිත්තජ රූප කියලා. ඒ චිත්තජ රූප පහළ වෙන්නේ අර කුසාසිතේ තිබෙන ඥානපත්‍ය ලබාගෙන. ඒක නිසා ඒ රූප ටික ඇවිල්ලා චිත්තජ රූපයෝ පහළ වෙන්නේ අව්‍යාකෘත ධර්ම වශයෙන්. අව්‍යාකෘතයි. ඒවා කුසලත් නෙවෙයි, ඒවා අකුසලත් නෙවෙයි. ඒක නිසා අව්‍යාකෘත ගලේ සාහන දාන. හැබැයි මේ අව්‍යාකෘත හැටියට සලකන්නා වූ චිත්තජ රූපයෝ අපේ අපේ ජීවිතය තුළ අපේ ඇඟ තුළ පහළ වෙන්නේ මේ හිතේ පහළ වෙන මේ ධානයන්ගේ බලපෑම ඒ අයගේ කෙරුවාකාරකම් ශක්තිය උපකාරී ලැබිලා. ඒක නිසා කියනවා කුසලෝ ධම්මෝ රූප කියන අභ්‍යාගතස්ස ධම්මස ඥානපච්චේත පච්චය කියලා. ඔන්න ඔය කාරණේ අපි තේරුම් ගන්න උන තවත් විස්තර වාක්‍යයක් ආධාර කරගෙන උපකාර කරගෙන. ඒක අපි බලමු මේ විදිහට. ඒක තියෙනවා කුසලානේ ඥානංගානි. මොනවද මේ කුසල්සිතේ පහළ වෙලා තිබෙන ওই චෛතසික ටිකනේ චිත් විතක්ක ਵਿਚාර ප්‍රීති ඒකාග්‍රතා වේදනා කියන කුසල හරි උපේක්ෂායි. ඕවට කියනවා කුසලානි ඥානංගානි. කුසලානි ඥානංගානි චිත්ත සමුත්ථානානං රූපානං ඥානපච්චේන පච්චයෝ ධ්‍යාන ප්‍රත්‍ය වීම වශයෙන් ප්‍රත්‍ය වෙනවා. මොනවටද මේ ධ්‍යාන ප්‍රත්‍ය ශක්තිය එන්නේ? චිත්ත සමුත්ථානික රූපයන්ට. ඇගේ පහළ වෙන, ශරීරයේ පහළ වෙන චිත්ත සමුත්ථානික රූපයන්ට ධ්‍යාන ප්‍රත්‍යයෙන් පත් වෙනවා අර කුසල අංගය. ඉතින් ওই විදිහට තමයි අව්‍යාකෘත ධර්මයන්ට බලපාන විදිහ තියෙන්නේ. දැන් බලන්න හොඳට හිතලා බලන්න ධාන ප්‍රත්‍ය කියලා කියන්නේ මොකද්ද? ධාන ප්‍රත්‍ය කියලා කියන්නේ අර ළමයින් පිරිසක් ළමයින් පිරිසක් පිට්ටනියක් මැදට වැටිලා ඒකින් අහකට යන්නේ නැතුව ඒකට යොමු වෙලා පිට්ටනියේම ගැවසිලා පිට්ටනියේම දුවමින් වෙන මොකක්වත් කරන්නේ නැතුව ඒකෙම කාවැදලා ඉන්නවා අන්න ඒ වගේ චෛතසික ධර්ම යෝ ටික ආරම්මණයට හැරිලා නැවිලා එතිලා වැඳිලා පවතිනවා චිත්තචෛතසික ධර්ම සමූහයේ මේ නාම ධර්ම පොදිය නිසා. ඒ තමයි ඔය ඥාන ධර්ම හැටියට සලකන්නා වූ ටික ආරම්මණයට හැරිලා නැති වෙලා වැඩ කරනවා. ආරම්මණයට ගොඩ කරගෙන වැඩ කරනවා. ඉතින් මේ අනිත්‍යයිත්‍යකයෝ සම්පයුත්තකයෝයි මේව ඇවිල්ලා බලපෑමක් කරන්ට තිබෙන්නා වූ හයිය ගැම්ම තිබෙන්නා වූ ධාන අංගයෝ. ඒක නිසා ධාන අංග මොනවාද? ඒ වාගේ බලපෑම ලබන්නේ කවුද කියන කතාව අපේ හිතට හොඳට පින්තූරගත වෙන්න ඕනේ. චෛතසික ධර්ම සමූහයක් ඉන්නවා අහිංසකයි අසරණයි වගේ ඒ වගේ අයට මේ උපකාර වෙන්නේ මේවා තමයි කියලා තේරුම් ගන්න ඊළඟට තියෙනවා තව එකක්. ඒ තමයි තුන්වෙනි වීති වාරේ. කුසලෝ ධම්මෝ කුසලස්ස ච අභ්‍යාකතස්සච්ච ධම්මස්ස ධානපච්චේන පච්චය. කුසල ධර්මයොත් අකුසල ධර්මයන්ටත් අව්‍යාකෘත ධර්මයන්ටත් දෙගොල්ලටම ධානපත්යෙන් පත්ති වෙනවා. ඒ කිව්වේ මොන කතාවද? ඒ කිව්වේ අපේ හිත පහළ වෙනකොටම හිත එක්කම පහළ වෙන රූප ධර්මය ඒව අව්‍යාකෘත ධර්මයි ඊළඟට කුසල චෛතසික සහ සිත අනිත් සම්ප්‍රයුක්තක ධර්මය ඒ දෙගොල්ලන්ට එක වෙලාවේ සිද්ධ වෙන නිසා කියනවා කුසල ධර්මය අව්‍යාකෘතයටයි කුසලයටයි දෙකටම එකටම එක වෙලාවෙපත් වෙනවා කියලා. දැන් බලන්න මේ කියපු තාලේ මේක ආකාර තුනකට කියනවා. ආකාර තුනකට හොඳට පැහැදිලි කරලා දෙනවා. එක කියනවා එකක් කියනවා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ඥානපච්චයේන පච්චයෝ කියලා ඒ කියලා කියනවා විස්තරය කරන්නේ කුසලං කුසලාන ඥානංගාන සම්පයුත්තකානං කන්දානං ඥානපච්චේන පච්චයෝ අනිත් ඒ කියනවා කුසලෝ ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්ස ඥානපච්චේන පච්චේ. කුසල ධර්මයක් අව්‍යාකෘත ධර්මයන්ට මේ ධානපච්චයෙන් පච්ච වෙනවා. ආයේ ඒකම එක වෙලාවෙ සිද්ධ වෙන විදිය කියනවා තුන්වෙනි එකෙන් කුසලෝ ධම්මෝ කුසලස්ස අභ්‍යාගතස්ස ධම්මස්ස ධානපච්චේන පච්චය කුසල ධර්මය කුසලයටයි අව්‍යාකෘතයටයි දෙකටම ධානපච්චයෙන් පත් වෙනවා කියන මේ කියන්නා වූ මේ විග්‍රහය ඊ타මත්ම ගාම්භීර ධර්ම ප්‍රකාශනයක් ධර්ම කතනයක් ධර්ම විස්තරයක් දැන් මේ කිව්වේ කුසල වශයෙන් හැඩතල තුනකට සිද්ධ වෙනවා කුසලයේ කුසලයට ඊට පස්සේ කුසලයේ අව්‍යාකෘතයට කුසලය ඒ දිගටම එක වෙලාවට දැන් මේ වීතිවාර තුනෙන් කියන්නේ මොකද්ද? කුසලයේ කුසලයට වැඩ කරන විදිය. ඊළඟට දැන් අපි තව පැත්තකට හැරි පොඩ්ඩක් සලකා බලමු. ඒ තමයි ඔය ධානා ගතිය අපි කිව්වට කුසලයි කුසලයි කියලා ඕක අකුසලක් වෙනවා. ඒ කියන්නේ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ඥානපච්චයේන පච්චයෝ. අකුසල ධර්මයක් අකුසල ධර්මයට ධානාපත්තියෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට තේරෙනවා නේද? අකුසලයේ තියෙනවා කියලා ධාන ගතිය. මොනවද ධාන කියලා කියන්නේ? ධාන කියලා කියන්නේ චෛතසික ධර්මිය කීප දෙනෙක් ඇත්තටම වශයෙන් වශයෙන් ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම පස් දෙනා ඉන්නේ හත් දෙනෙකුට විස්තර කරාට. අකුසල් සිත් 12 තමයි සිත් වශයෙන් ගන්නෙ. චෛතසික ධර්ම 27 තමයි මේ චෛසික වශයෙන් ගන්න. මෙන්න මේ කියන සිත් 12යි චෛසික ධර්ම 27යි මෙහෙම ගත්තම මේ සෙට් එකටම කියනවා අකුසල ධර්ම කාණ්ඩේ. මේ වගේ යම්කිසි තැනක විතක්ක ਵਿਚාර ප්‍රීති ඒකග්ගතා වේදනා කියන දේවල් අකුසල වශයෙන් උපේක්ෂා වශයෙන් හරි දෝමනස්ස වශයෙන් හෝ වේවා. සමහරට සෝමනස්ස වශයෙන් ඉන්නවා ලෝභ සහගතයකේ. දෝමනස්ස වශයෙන් ඉන්නවා පටික සම්පයුත්තකේ උපේක්ෂාව වශයෙන් ඉන්නවා මෝහයකේ. සමහරලාට ලෝභ සහගතයකෙත් උපේක්ෂාව වශයෙන් ඉන්නවා. ඒක නිසා මේ වේදනාව තුන් ආකාර වෙනවා. අපේ පින්වතුන් ප්‍රශ්නයව තියෙනවා නම් පස්සේ අහන්න දැන් මේක බලමු කොහොමද මිනිස්සෙක් අකුසල ධානයකට සමවදින්නේ කියලා. අකුසල ධානයකට සමවදින්නේ මෙහෙමයි. මොකක් හරි දෙයක් ගැන හිත හිතා ඉන්නවා. හිත හිතා ඉන්නකොට ඉතින් ආරම්මණයක් තිබෙනවා. ඒ ආරම්මණය අකුසලයි. ඒ ආර අකුසල ආරම්මණයට කිඳා බැහැලා අකුසල ආරම්මණයට වැටිලා අකුසල ආරම්මේ එල්ලිලා ඉන්නවා ඉන්නේ නැහැ. එන්නේ නැත්තේ කුමක් නිසාද? මේ විතක්කයයි ਵਿਚාරයයි ඒ වගේම ප්‍රීති ඒකග්ගතා වේදනා මේ ඔක්කොම ටික ආරම්මණේ එල්ලිලා ඉන්නවා වවුල වගේ. ඒක හින්දාවෙන් අනිත් චෛතසික ටිකත් මෙයා අතහැරලා හැලෙන්නේ නැහැ. එල්ලිලා බැඳිලා ඒකට කාවැදලා ඉන්නවා. සිතත් ඒකේ එල්ලිලා බැඳිලා කාවැදලා ඉන්නවා. අපි හිතමු ලෝභ සහගත දෙයක් හිතනවායි කියලා. එතකොට ඇති වෙන්නේ සතුටින් හිතනවා නම් සෝමනස වේදනාව තිබෙනවා, විතක්කයේ තිබෙනවා හිතේ. විචාරයේ තියෙනවා, සතුට තියෙනවා, ප්‍රීතිය. ඒ එකම එල්ලිලා ඉන්න ඒකග්ගතාවය. මේ කියන්නා වූ චෛසික ධර්ම ටිකට කියනවා අකුසල් සිතේ තිබෙනා වූ ධානාංග කියලා. ඒ අකුසල් සිතේ තිබෙන ධානාංග නිසා ඒක ඒ හිත ඒක කාව දෙනවා. ඒකට කියනවා අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ඥානපච්චේන පච්චයෝ කියලා. ඊළඟට අපි බලමු දෙවෙනි වීතිය කොහොමද කියන්නේ කියලා. ඒ තමයි අකුසලෝ ධම්මෝ අභ්‍යාපතස්ස ධම්මස්ස ඥානපච්චේන පච්චයෝ මේ කියන්නා වූ ධාන හැටියට සලකන්නා වූ මේ කියන මේ චෛතසික ධර්ම ටික එක්ක හිතක් පහළ වුණාම ඒකේ බලපෑමෙන් චිත්තජ රූප පහළ වෙනවා. ඒ චිත්තජ රූප ටිකට කියනවා අකුසල ධර්ම නිසා පහළ වෙන අව්‍යාකෘතිය කියලා. අව්‍ය අකුසල ධර්ම එක්ක පහළ වෙන නිසා පහළ වෙන බලපෑමෙන් පහළ වෙන හටගන්න අව්‍යාකෘත ධර්මය කියලා. රූප ධර්ම. ඔක දෙකම එකටම කියනවා අකුසලය ධර්මය අකුසලයටයි අව්‍යාකෘතයටයි දෙකටම බලපානවා කියලා. අකුසලෝ ධම්මෝ අකුසලස්සච අභ්‍යාගතස්ස ධම්මස්ස ඥානපච්චේන පච්චේ. අකුසල ධර්මයක් අකුසල ධර්මයකටයි එහෙම නැත්නම් නාම ධර්මයන්ටයි රූප ධර්මයන්ටයි දෙකටම එක වෙලාවේ පහළ වෙනවා. එක වෙලාවේ බලපානවා. එක වෙලාවේ ප්‍රත්‍ය වෙනවා. එක වෙලාවේ හේතු බුත වෙනවා. එතකොට මේ කියනවා එක වෙලාවෙම අකුසල ධර්මයන්ට අව්‍යාකෘතයන්ට පහළ වෙනවා කියලා. දැන් ඔය කිවිත් හරි වෙන එක. අනිත් අතට ගත්තයින් පස්සේ අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස් ඥානපච්චේන පච්චයෝ. ඔය හත්වෙනි එක. අව්‍යාකෘත ධර්මය කියන්නේ අව්‍යාකෘත ධර්මය කියලා කියන්නේ විශේෂයෙන්ම අව්‍යාකෘත ක්‍රියා ස්වභාවයෙන් පවතිනා වූ දේව සිත් ඒ කියනා වූ ක්‍රියාවසයෙන් පහළ වෙන්නා වූ සිත් ටික ඊළඟට තව තියෙනවා ඔක්කොම විපාක නෙවෙයි සමහර විපාක සිත් විතරක් ඇති වෙනවා චෛසික ධර්මත් එක්ක මේකත් එක්ක අපිට තේරුම් ගැනීම සඳහා හොඳට පහසුවක් ඇති වෙනවා අපි ක්‍රියාසිත ගත්තමු. රහතන් වහන්සේගේ හිත ක්‍රියාසිතක්. රහතන් වහන්සේ දන් දෙන්න හිතනවා. රහතන් වහන්සේට අකුසලසිත පහළ වෙන්නේ නැහැ. රහතන් වහන්සේ ගමන් කරන්න හිතනවා. රහතන් වහන්සේ බණ දේශනා කරනවා. රහතන් වහන්සේ ධර්මයේ විග්‍රහ කරනවා. එතකොට උන්වහන්සේට පින් සිද්ධ වෙන්නේ නැහැ. රහතන් වහන්සේලා කොච්චර බණ කිව්වත් උන්වහන්සේලාට පින් සිද්ධ වෙන්නේ නැහැ. කුසල් සිත් වැඩෙන්නේ හැම එකක්ම ක්‍රියාසිත. රහතන් වහන්සේලා දිව්‍ය මේ ධානය වලට සමවැදිලා ඉන්නවා. පැය ගණන් ඉන්නවා. හැබැයි මේ හිතියට උන්වහන්සේලාට පින් සිද්ධ වෙන්නේ නැහැ. කුසල් පහළ වෙන්නේ නැහැ. අකුසල් කොහොමවත් නැහැ. ඒ අවස්ථාවේදී පහළ වෙන්නේ ක්‍රියාසිත. ඒ ක්‍රියාසිත වල තිබෙනවා උන්වහන්සේලාගේ ඒ ක්‍රියාසිත වල රහත් ක්‍රියාසිත වල අර කියන විතක්ක ਵਿਚාර ප්‍රීති ඒකාග්‍රතා ඊළඟට වේදනා මේවා තියෙනවා ඒක නිසා උන්වහන්සේලාගේ සිත් කුසල ඒ කියන්නේ සිත් සහ චෛතසික අව්‍යාකෘතයි අව්‍යාකෘත පවතිනා වූ මේ ධ්‍යාන ධර්මය ටික අව්‍යාකෘත ධර්මයකටම ප්‍රත්‍ය වෙනවා අභ්‍යාකතස ධම්මස්ස ඥානපච්චේන පච්චයෝ කියලා කියනවා ওই විදිහට තියෙනවා කුසලය කුසල් සිත්වල ධානා ධර්ම කුසල ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා අකුසල සිත්වල ධාන ධර්ම හැටියට සලකන චෛසික හත ඒව අකුසලයට බලපානවා ඊළඟට අව්‍යාකෘත සිත්වල ක්‍රියා සිත්වල පහළ වෙන දේ අව්‍යාකෘත ධර්මයන්ට බලපාන ඉතින් ওই විදිහට චෛතසික ධර්ම ධානා ධර්ම විග්‍රහය චිත්ත වීති වාර විසර්ජනා වාර හතකට බෙදලා හතකට කොටස් කරලා හතකට වර්ග කරලා විස්තර කරනවා අපිට මේ කාරණේ කිව්වොත් එහෙම මෙන්න මේ විදිහට තියෙන්න ඕන. අපි හිතමු යම්කිසි තැනක අපිට බණක් අහන්න ලැබෙනවා. බණක් අහන්න ලැබෙනවා. ඉතින් බණ අපි හිතමු වන්දනාවක් කියලා ඇත්ත වශයෙන් මේ මේවා අහන්ට ඔය අනුරාධපුරේ සමහර පැතිවල ආපු අය අනුරාධපුරේ චෛත්‍ය වටේ ඉඳගෙන මං අහලා තිනවා මේවා සජ්ජායනා කරනවා. අනිත් එක මේවා ගොඩාක් සජ්ජායනා කරනවා අහන්ට නම් යන්න ඕනේ බුරුම රටේ සේදගොන් චෛත්‍ය ගාවට. බුරුම රටේ සේදගොන් චෛත්‍ය ගහලා ගාව වාඩි වෙලා ඉන්නකොට එක එක වන්දනාකාරය ඇවිල්ලා මේවා සජ්ජායනා කරන ඇහෙනවා විස්තර වශයෙන් සහ කෙටි වශයෙන්. ඉතින් මෙන්න මේ මේවා ඇහුනොත් අපේ හිතේ ධර්ම පින්තූර නැවෙන්න ඕන. එතකොට තමයි හොඳට මේදෙන ගත්ත වෙන්නේ. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කුසල ඥානපච්චයේන පච්චයෝ කියනකොට කුසල ධර්ම 21යි චෛතසික ධර්ම 28යි ඒකේ ASCII තිබෙන්නා වූ අර ධාන ධර්ම හැටියට සැලකෙන විතක්ක ਵਿਚාර ප්‍රීති ඒකග්ගතා වේදනා මේවාගේ බලපෑම තමයි ඔය කියන්නේ මේවා තමයි ඔය ධාන ධර්මයේ හැටියට සැලකන්නේ කියන චිත්ත රූපය ධර්ම රූපය හිතට මතුවලා එන්න ඕන. අනිත් අතට කුසලෝ ධම්මෝ අභ්‍යාපතස්ස ධම්මස්ස ඥානපච්චේන පච්චයෝ කියන කතාව ඇහුනොත් ඒ කියන්නා වූ ඔය විතක්ක විචාර ප්‍රීති ඒකග්ගතා වේදනා මේ චෛතසිකය ටික කුසල් සිතත් එක්ක පහළ වෙන්නා වූ චිත්තජ රූපයන්ට බලපාන කතාවයි ඔය කියන්නේ කියලා හිතට රූපගත වෙන්න ඕන. ඊළඟට කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාගතස්සච ධම්මස්ස ඥානපච්චේන පච්චයෝ කියන මේ කතාව ඇහුනොත් එක වෙලාවෙම ඔය කියනා වූ විතක්ක ਵਿਚාර ප්‍රීති ඒකග්ගතා වේදනා කියන චෛතසිකයෝ චිත්තජ රූපයන්ටයි ඊළඟට ඒ එකම පහළ වෙන අනිත් චෛතසික චිත්ත ධර්මයන්ට එක වෙලාවෙම බලපානවා කියන වැඩේ තමයි මේ කියන්නේ කියන චිත්ත ධර්ම පින්තූරය මනසිකාරය හැදෙන්න ඔය වගේමයි අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ඥානපච්චේන පච්චයෝ අකුසලෝ ධම්මෝ අව්‍යාපතස්ස ධම්මස්ස ඥානපච්චේන පච්චයෝ අකුසලෝ ධම්මෝ අකුසලස්සද අව්‍යාපතස්සච ධම්මස්ස ඥානපච්චේන පච්චයෝ කියනකොට ඒකේ පින්තූරය අපිට එන්න ඕන. යම් කිසි වෙලාවක් කිව්වොත් එහෙම අභ්‍යාවතෝ ධම්මෝ අභ්‍යාවතස්ස ධම්මස්ස ඥානපච්චේන පච්චයෝ කියලා විශේෂයෙන්ම රහතන් වහන්සේලාගේ හිත්තික මානසිකාර්ගත වෙලා ඒ වගේම ඒ හිත්තල තිබෙනා වූ චිත්ත ගති ස්වභාවය තමයි මේ කියන්නේ කියන බව තේරෙන්න මේ නාම ධර්ම පේන්නෙත් නෑ, අහුවෙන්නෙත් නෑ, අඳින්නත් බෑ. ඒවා මෙහෙම තියෙනවා. ඒ වුණාට මහා පුදුමම පුදුමම දෙයක් මේ. මේ නාම ධර්ම මේ යමක් දැනෙනවා කියන මේ චිත්ත ධර්මය අපේ ඇඟට අපේ මේ ශරීරයේ කොතනකට හරි හේතු වෙලා ඒක නිස්සරය කරගෙන ඒ ශරීරය සදනම් කරගෙන ඒ ශාරීරියේ තිබෙන්නා වූ රූප ටික ආශ්‍රය කරගෙන මිශ්‍රය කරගෙන ශරීරයේ ළඟ පහත තිබෙන්නා වූ වටපිටාවේ තියෙන දේවල් වලට නිකන් හැරි හැරි දැනගැනීමෙන් බලබලා අහහ මේකෙන් අහකට යන්නෙත් නැතුව ගැලවෙන්නෙත් නැතුව ඒ වගේම යමක් යමක් යම් කිසි තැනකට ආරම්භණයක් දැනගන්න ගියා දැනගත්ත ආයෙත් මේකට ගොඩ මේ නිතර මේ අපිට පේන්නේ නැති නැtei කියලා කියන්නත් බැරි. ඒ වගේම රූපකයක් හැටියට හිත මේමයි කියලා අඳලා පෙන්වන්නත් බැරි. නමුත් මේ දැනගැනීමෙන් අරමුණු දැනගැනීමෙන් හිතෙන් මේ කිපෙනා මේ මානසික ධර්මය මේ මානසික ධර්මය අමුතුම විදිහේ වෙනස් වෙවි වෙනස් වෙවි යන අමුතුම විදිහේ ලාටු ස්වභාවයක් තිබෙන්නා වූ මේකට කාවැදට තියෙන අමුතුම ධර්මය මේකේ තිබෙන්නා වූ කෙරුවාකාරකම් මේකේ තිබෙන්නා වූ ස්වභාවයෝ සම්පූර්ණම දැන හඳුනා ගන්නවා කියන එක හරි අමාරු වැඩක්. හැබැයි ඒක කරා. ලෞතර බුදුරජාණන් වහන්සේ මේක මහා පුදුමම ධර්මයක්. මේක දැනගන්න ඕන. ਸਰවාකාරයෙන්ම දැනගන්න ඕනේ. මේ හිත කියන එක පුදුම මායාකාරී ස්වභාවයක් දැනගන්න ඕන. ඒකේ අස්සේ ඒ හිත අස්සේ තිබෙන තවත් සියුම් කොටස් තමයි මේ ධ්‍යාන ධර්ම හැටියට අපිට අද විස්තර කරලා තියෙන්නේ. ඒක නිසා මම මේ කාලය අරගෙන මේ පින්වතුන්ට මේ ධ්‍යාන ධර්ම යනු කුමක්ද ධ්‍යාන ධර්ම වල තේරුම මොකද්ද? ධ්‍යාන ධර්ම චිත්ත වීති වල ගැවසෙන්නේ විස්තර වෙන්නේ කොහොමද කියන කාරණේ තමයි මේ පින්වතුන් මම මතක් කරේ. ඉතින් සෑම දිනාම සතුටු වෙන්න මේ ධ්‍යාන කියන ධර්ම වලින් තිබෙනවා ප්‍රතිවිරුද්ධ ධර්ම නැසන ස්වභාවය. දුරු කරන්නත් පුළුවන් නැසන්නත් පුළුවන්. ලෞකික ධ්‍යාන සිත්වල කෙලෙස් ප්‍රතිවිරුද්ධ ධර්ම දුරු කරනවා, තල්ලු කරනවා, අයින් කරනවා. ලෝකෝත්තර සිත්වල මේ බලයෙන් ධාන සිත්වල ආරම්මණයට පදින කෙලෙස් ඔක්කොම නැති කරලා සම්පූර්ණ කරලා ඒක නිසා කෙලෙස් නැසීමේ ශක්තිය තිබෙන්නේ ප්‍රඥාවේ. ඒ ප්‍රඥාව ආරම්මණයට ගෙන ගිහිල්ලා ඒ වැඩේ කරන්න උදව් වෙන්නේ උපකාර වෙන්නේ ධාන ධර්මය. ඒක නිසා ලෝකෝත්තර සිත්වල ධාන තිබෙනවා. ලෞකික සිත්වල ධාන ගති තිබෙනවා. අකුසල් සිත්වල ධාන ගති තිබෙනවා. හැබැයි ඒක දැනගන්න ඕන මේක ධානයේ උනේ මොන අර්ථයෙන්ද කියන බව. මේ පින්වත් හැම දිනාටම යහපත් ලෙස ධර්මයේ වැටහේවා ධර්මයේ තේරේවා අවබෝධ කරගන්නට ලැබේවා සියුම් වූ ධර්ම ස්වභාවයන් හොඳට විනිවිද දැක තේරුම් ගැනීමට නුවණ පහළ වේවා සියලු දෙනාගේම සිත්වල කෙලස් කිනි නිවේවා ඒ වගේම මේ කියන්නා ධර්ම කාණ්ඩය හොඳට මෙනෙහි කරගෙන හිතාගෙන ලෞතර බුදුරජාණන් වහන්සේලා පසේ බුදුමහරහතන් වහන්සේලා අවබෝධ කරගත්ත නිවි සැනසුණු නිවනීම සැනසෙන්න ලැබේවා කියලා මම පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් එහෙනම් මම ඊටම ගෞරවයෙන් කල්යාණ මිත්‍රෙන් කියමු වෙනවා ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරපු දේවල් වල යම් කිසි තෑවක් තියෙනවා නම් තවදුරටත් පැහැදිලි කරගන්න ඒකට අවස්ථාවක් තියෙනවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි කෙටි ප්‍රශ්නයක්කින් එකතු වෙන්න අනිත් කල්යාණ මිත්‍රව සූදානම් වෙනකම් ස්වාමීන් වහන්සේ මෙතනදී අර අභ්‍යාකට අභ්‍යාකතෝ ධම්මෝ කියන තැනදී අපිට විපාක සහ ක්‍රියාසිත ගන්නකොට එතනදී විපංච විඥාන කියන විපාක සිත් දෙක සිත් 10 අයින් කරලා ගන්න වගේ අදහසක් තියෙනවා. නමුත් දැන් එතනදිත් මේ විපාක විඥාන වල ගත්තාම එතනදිත් වේදනා ඒකග්ගතා කියන ධානාංග දෙක එකේ තියෙනවා. නමුත් විතක්ක ਵਿਚාර ප්‍රීති කියන ධානාංග ටික එතන නැති බව තේරෙනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ එතන විපාක සිත්වලදී ඒ විපංච විඥාන 10 අත්හැරලා සලකන එක ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න. මේ මේක තේරුම් ගැනීමේදී හරි හොඳ තැනක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නයක් ඇසූ කල හිත මෙහෙවන්ට පුළුවන් වෙනවා. දැන් මම මේ පින්වතුන්ට කලින් මතක් කරා මේ අපේ හිතවල පහළ වෙනවා ඉබේ එන හිත් තියෙනවා නිකන් හිතවිලි ගලාගෙන එනවා. ඒ වගේ විපාකත් තිබෙනවා. හිත වීති වල ඊළඟට සමහර ඒවා තියෙන හිතවල යන්න ඕනේ. මේ විපංච විඥාන කියනා වූ චක්කුසෝත ගාන જીවහා කාය කියන ඉන්ද්‍රිය ධර්ම වලට ආරම්මණය ගැටිලා ඒ තුලින් පහළ වෙන්නා වූ විඥාණය ඇවිල්ලා මේ විතර්කයේ බලයෙන් වැඩ කරන එකක් නෙවෙයි. ඒ ආරම්මනේ දැන් විතර්කය හින්දා නෙවෙයි විතක්කයක් ਵਿਚාරයක් ප්‍රීතියක් සුඛයක් ආරෙමේ එව්ව නිසා නෙවෙයි ඔය මේ විඥානේ පහළ වෙන්නේ ඒක ඇවිල්ලා ඇස නිසා ඊළඟට වර්ණ රූපේ නිසා ගැටීම නිසා පහළ වෙනවා ඒකේ තියෙන්නේ විතර්කයේ නිසා නෙවෙයි විඥානේ පහළ වෙන්නේ ඒක ආරම්මන ඝට්ටණය නිසා. හැබැයි විපාකයක් තමයි ඒක. ඒක විපාක විඥානයක්. මෙතන ධාන කියලා කියන්නේ ඒ වගේ නිකන් අර ඔටෝ පහළ වෙන විපාකයක නෙවෙයි මේ ආරම්මන ඝට්ටණය නිසා බාහිර ආරම්මන මේ ප්‍රසාද ඝට්ටණය නිසා එන එක නෙවෙයි. ධානය කියලා කියන්නේ ඇතුළතින් කඩාගෙන එළියට ආරම්මණයට පැන දුවන ගතිය. දැන් මේකේ එහෙම එකක් නැහැ. ආන්න ඒ නිසා තමයි මේ දීපංච විඥානයෝ ධාන තියෙන සිත් හැටියට සලකන්නේ නැත්තේ. ඕකේ අර විත්මකද්ද මේ තස් වේදනාව තිබුණාට ඒකග්ගතාව තිබුණාට ඒවා තිබුණාට අනේ ඔය සලකන්නේ නැත්තේ ඔන්න ඔය කාරණා නිසා. අනිත් ඒ වගේ එහෙම නෙවෙයි. අනිත් ඒ වගේ යන්න ඕන නිකන් මේ කඩාගෙන යන්න ඕන ක්‍රියාසිතක හෝ වේවා, කුසාසිතක හෝ වේවා, අනේ සිත්වල ටිකක් විතරකය ගිහිල්ලා විතරකේ ඇද්දගෙන යනවා. අන්න එහෙම එකක් තියෙනවා. ඉතින් මේ විතක්ක ਵਿਚාරත් මේ වගේ නෑ අංග දෙකයි තියෙන්නේ. ඔන්න ඔය කාරණා නිසා තමයි ආරම්මණය ගැටීමේ බලයෙන් චක්කු විඥානය පහළ වෙනවා. ආරම්මණයට තල්ලු කරන ඇදගෙන යැමීමේ බලයෙන් අනිත් සිත් පහළ වෙනවා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ සම්බන්ධව තව පොඩි ප්‍රශ්නයක් තමයි මේ එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔය අරූප ධානය වල විතක්ක ਵਿਚාර පීති කියන ධානාංග තුනම නැහැ. ඒත් ඒ ධානාපත්ති වෙනකොට ඒ සාමාන්‍ය ධානාංග පහක් තියෙනට වඩා ශක්තිමත් වගේ ගතියක් තමයි තේරෙන්නේ ඒ ධානාංග දෙකක් තිබුණත් අරූපාවචර ධාන. ඒ එහෙම එක ප්‍රබල වෙන්න තියෙන මේ හේතුව මොකද්ද ස්වාමීන් වහන්සේ? ඒකේ තියෙන්නේ ධානාංග උත්සාහයෙන් කරන්නා වූ ගෙන යන දේ ඒ කියන්නේ ගැම්ම අරගෙන තිරන හිතක ඒක එකක් තිබුණත් ගොඩක් තිබුණත් ඔක්කොම තිබුණත් ධානයක්ම තමයි. දැන් මේ ප්‍රී උපේක්ෂාව බලවත් සිතක් තමයි ඔය අරූපාවචර සිත්. ඒකේ තියෙන තද්ද බල උපේක්ෂාව. ඒ උපේක්ෂාව ලබා දුන්නේ අර මුලින් හිතපු මේ උපේක්ෂාවට උදව් කරේ විතක්කය උදව් කරා කුසල ආරම්මණයට ලං වෙලා එන්න. ඒ එකම මේ කාම විතරකාදී දේවල් ගන්න නැතුව දුරු කරා. ਵਿਚාරයත් එහෙමයි. ඊට පස්සේ පීති සුඛ කියනා වූ දේවලුත් පීති සුඛ වේදනාවනේ. ඒවත් අර අකුසල් කියනා වූ ඒ දේවල් විඳින්න යන එකෙන් අයින් කරලා මේ අරූපාවචර ධාන සිත්වල තිබෙන උපේක්ෂාවට කලින් ධානවල පහළ වෙලා තිබුණා වූ ඒ විතක්ක ਵਿਚාර පීති වේදනා ඒවා හරි ගැම්මකින් පිට වෙලා තිබෙනවා ඩිරෙක්ට් නැතුවට ඒ වෙලාවට නැතුවට ඉතින් ඒ වාගෙන් ඔය පළමේ පළවෙනි ධානසිතෙන් හදලා දීපු දුරු කරලා තිබූ කෙලස් ටික තව ටිකක් ඈතට යන්න පුළුවන් ගති තියෙනවා උපේක්ෂා වේදනාවට. ඒක නිසා අරූපාවචර ධානවල ඔය උපේක්ෂාව හරි බලවත් ඒ බලවත් උපේක්ෂාවක් ඒ විදිහට ගොඩ නැගෙන්න නීවරණ අයින් කරලා තුනී කරලා දුරු කරලා ගැම්මක් හයියක් හදලා දුන්නේ අර මුලින් ඒවා. ඒක නිසා එකක් තිබුණා ධානයයි දෙකක් තිබුණා ධානයයි උත්සාහයෙන් ක්‍රියාත්මක වෙනකොට ඒක නිසා ඒකේ තියෙන්නේ සති උපේක්ෂාවයි වේදනාව තියෙනවා. ඔය උපේක්ෂා වේදනාව ඒකේ තියෙනවා බලවත් ලෙස. ඒක නිසා ඒවට කියනවා බලවත් ධාන සිත් කියලා. Don't be තවත් කාට හරි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන් පිරුවන් සන්න. අවසරයි ස්වාමින්වහන්ස අර මේ හත්වෙනි වීතියේ අව්‍යාකතෝ ධම්මෝ අව්‍යාකතස ධම්මස්ස ධානපච්චේන පච්චයෝ කිව්වහම ස්වාමින්වහන්ස එතන අව්‍යාකත ධර්ම කියලා අරගෙන තියෙන්නේ මේ කුසල විපාකසිට ඒව චෛතසික එතකොට ඒවා එතකොට තවත් විපාක සිතක් උපදින්න උදව් වෙනවා කියලාද එතන තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒවෑන් ඇතිවන චිත්තජ රූපවලටත් බලපාන ස්වාමිනාංශ ඒක පොඩ්ඩක් පැහැදිලි මදි කරුණාවෙන් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම මේ එතන කියන්නේ දැන් විපාක සිතකින් විපාක සිතක් නැවත පහළ කරන්නේ නැහැ. ඒක එහෙ ඒක ඇත්තටම තියෙන්නේ ඒකේ අව්‍යාකෘත ධර්ම හැටියට සලකන්නේ ද්විපංච විඥාන ටික අයින් කරාම මේ කියන්නේ ද්විපංච විඥානත් අව්‍යාකෘත තමයි. ඒවා විපාක අව්‍යාකෘත. ඒ 10 අයින් කරායින් පස්සේ තවත් තියෙනවා එහෙන් මෙහෙන් ඔය අහේතුක වල ගැට ගැහෙන්නා වූ මේ ඔය විපාක සිත්වාගක් තියෙනවා. ඒ වාගෙත් තිබෙනවා පැන යන ගතිය. අනිත් එක විශේෂයෙන්ම අපිට ඔක තේරුම් ගන්න පුළුවන් රහතන් වහන්සේලාගේ හිත්වල පහළ වෙන්නා වූ ක්‍රියාසිට එක තමයි විපාකසිට. ඒ විපාකසිට වල විපාකසිට වල පහළ වෙනවනේ විතක්ක විචාර ප්‍රීති ඒකග්ගතා වේදනා කියලා. ඒ ධර්ම ටික තමයි අව්‍යාකෘත ධර්ම අව්‍යාකෘත ධාන ධර්ම හැටියට සැලකන්නේ. අව්‍යාකෘත ධාන ධර්ම හැටියට සැලකන්නේ ඒවා. අව්‍යාකෘත සිත්තල පහළ වෙන්නා වූ අව්‍යාකෘත ධාන ධර්ම. ඒ අව්‍යාකෘත ධාන ධර්ම තමයි ඒ වෙලාවේ පහළ වෙන අව්‍යාකෘත සිත්වලටයි අනිත් සම්පයුත්තක ධර්ම වලටයි බලපාන. එතකොට රහතන් වහන්සේගේ හිත හිතේ හිතත් අව්‍යාකෘතයි ඒකේ පහළ වුණ ඔක්කොම චෛතසික ධර්ම ටිකත් අව්‍යාකෘතයි ඔය ධානය හැටියට කතා කරන ධානය හැටියට කතා කරන්නා වූ ඒ මේ චෛතසික ධර්මත් අව්‍යාකෘතයි. ඒ මණ්ඩලයම අව්‍යාකෘතයි. ඒක නිසා ඒ මණ්ඩලය අව්‍යාකෘත වුණාට ධ්‍යාන ධර්ම හැටියට සලකන්න අව්‍යාකෘත ධර්ම ටිකක් තියෙනවා. ඒ ටික තමයි ඒගොල්ලන්ගේම කට්ටියට උදව් කරන්නේ. ඒ අතර යම්කිසි විදිහක ඒකේ චිත්ත මේ වර්ග කරලා නැහැ. අනිවාර්යයෙන්ම ඒක කියන්න ඕනන්නේත් නෑ. අව්‍යාකෘත හිතක් පහළ වෙනවා නම් ඒ අව්‍යාකෘත හිතත් එක්ක පහළ වෙන්නා වූ රූපයෝ ආය අව්‍යාකෘතේ කියලා ආ කියන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක නිසා මේ කොයියම් වෙලාවකවත් විපාකසිතකින් විපාකසිතක් පහළ කරන්නේ අනිත් එක තමයි කුසල සිතකින් මේ අව්‍ය ක්‍රියා අව්‍යාකෘතයකින් ආය අමුතු ඉස්සරහදි දෙයක් පහල කරන්නේ නැහැ. මෙතන කියන්නේ ඒ වෙලාවේ සිද්ධ වෙන දේ. මං හිතනවා තේරෙන්න ඇත්තේ කියලා. බලමු. එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුණා ඒක. තේරුණා බොහොම පිං. ඔන්පයි එහෙනම් වෙනත් ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් ස්වාමීන් වහන්සේ අද දවසට නියමිත සාකච්ඡාව නිර්මාණ කරන්න මම හිතනවා කාට වෙනත් ප්‍රශ්නයක් තියනවද? නැහැ වගේ නේද? හොඳයි ස්වාමීන් වහන්සේ එහෙනම් අද දවසේත් ඔබ වහන්සේ අපි වෙනුවෙන් ඉතාමත්ම කාලය ගම් කර ඔබ වහන්සේගේ වස්නා කාලය අපි වෙනුවෙන් කැප කරලා මේ ආකාරයෙන් ඉතාමත්ම ගැඹුරු ධර්ම කරුණු අපිට ඉතාම සරලව අපිට තේරෙන විදිහට වහන්සේ කියා දෙන්න ගන්නා මේ උත්සාහය සවනට සිද්ධ වෙමින් අපි තාමත් මගේ කරනවා මේ කල්යාණ මිත්‍රත්වයක් මේ වසර කීපයක් පුරාම කීපයක් යන අවුරුදු මම හිතන්නේ 5ක් 6ක් ඒකත් වැඩි කාලයක් පුරාම අපිට වහන්සේගේ අනුග්‍රහය අපි තාමත් වටිනවා අපි නිතරම වහන්සේගේ ඒ ගැන්වීම ගැන සිහි කරනවා පුණ්‍යානුමෝදනා කරනවා ඉතින් අද දවසේත් වහන්සේට අපි ඉතාමත්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා මේ දින සහයෝගයට අපිට මේ ධර්ම මාර්ගයේ ධර්මය අවබෝධ කරගන්න නිවන සමිනා සවාසිත තමත් ගෞරවයෙන් යොමු වෙනවා අද දවසේ නියමිත සාකච්ඡාව නිමාසම් ලෙස. ඊළඟ සමයි. හොඳයි පින්වත්නි, තෙරුවන් සරණයි සෑම දිනාටම සැනසෙල්ලක් වේවා. අපේ පින්වත් මහත්මයා සිහිපත් කරපු විදිහට අතිශය ඇත්ත වශයෙන්ම දුෂ්කර කටයුත්තක් අපේ පින්වතුන් කරගෙන යන්නේ ලෝකයේ ගොඩාක් මිනිස්සු දේවල් අහනවා. මේ වාගේ ගාම්භීර වූ ධර්ම කතන අහන්නා වූ අය මං හිතන්නේ මේ වගේ බොහොම පුංචි පුංචි කොටස් ටිකක් ඉන්නේ. ඒ අතර අපේ පින්වත් හැමදෙනාම වාසනාවන්තයි. මේ වාසනාවන්ත ගතිය ධර්මමය පුණ්‍ය භාග්‍ය උදාපත් කර දුන්නේ අපේ පින්වත් ලලිත් දලුවත්ත මහත්මයා. ඒ වගේම ඒ මහත්මයාගේ ධර්ම ව්‍යාපාරයට සම්බන්ධ වෙලා කල්යාණ මිත්‍රත්වයෙන් එකතු වෙලා අපේ ජයන්ත මහත්මයා ඊළඟට බ්‍රුණෝ මහත්මයාත් මට මතකයි මේවා මේක අහන්න ඕන කියලා ගොඩාක් අපිට කිව්වා. ඉතින් ධම්මසංගණයේ මූලික කාරණාත් අපි දැනගෙන කියාගෙන එක්තරා මට්ටමකට මේ උතුම් කල්යාණ ධර්ම වැඩසටහන මෙච්චර කල් පවත්වාගෙන ඇවිල්ලා තිබෙනවා. හැමදෙනාම පහල කරගන්න පැය වශයෙන් බැලුවොත් කොච්චරක්ද? අපිට වෙන මොකක්වත් නැත්තත් ඒ බණ අහපු අහපු අහපු අහපු හිතපු හිතපු සෑම පැයක්ම අපරාධයේ ගිහිල්ලා නැහැ. කිසි කෙනෙකුගේ ඒ ගත කරපු ඒ බණ අහපු බණ හිතපු පැය කිසි විදිහකින් අපතේ ගිහිල්ලා නැහැ. ඒ වගේම පුදුම ශක්තියක් හිතට එක්කාසු කරලා පිරිමදලා තියෙන්නේ. ඒ ධර්ම මාර්ගයේ භාග්‍ය උදාපත් කරලා දුන්න අපේ ලලියත් දරුවත්ත මහත්මයා. ඒ මහත්මයාටත් ඒ වගේම ජයන්ත මහත්මයාටත් බ්‍රූණු මහත්මයා ප්‍රශ්න ඇසුවේ පින්වත් මහත්මයලාට මහත්මීන්ට සෑම දිනාටම සැනසෙල්ලක් යහපතක් වේවා ධර්මයේම සැනසෙල්ල ධර්මයේ වාසනාව උදාපත් වේවා පින්වත් ලලිත් දළුවත් මහත්මයාට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා මහත්මයාටත් පවුලේ සෑම දිනාටමත් සෝසේ ගුණ පිළිවෙත් පුරාගෙන ධර්මාර්ගයේ ගමන් කොට නිවෙනින් සැනසෙන්න ලැබේවා ඒ වගේම අපේ මේ පින්වත් ධර්ම මණ්ඩලයේ අසාගෙන සිටින සියලු දෙනාම පසුවාසන්නා වූ සියලු දෙනාටම මේ උතුම් ධර්ම කාරණා තේරුම්ගෙන හිතාගෙන මෙනෙහි කරගෙන යෑමෙන් මේ සියුම් ධර්ම කොටස හිතන්ට යෑමෙන් හිත හොඳට පිරිසුදු නම් කියන්නේ මහා විශාල පිරිසිදු බලවත්ම ඥාන සම්පයුක්ත කුසාසිත පහළ වෙන්නේ බලවත් ඥාන සම්පයුක්ත කුසාසිත ඉතින් ඒ වගේ ආනුභාවය මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ. පුදුම විදිහට සතර අපායන් දුරු කරලා නිවනට ඇද්දගෙන යනවා. ඒ ධර්මයට ලං කරන පුදුම විදියට මේ හේතුඵල ධර්ම රාම සමූහයේ ඈතට ඇදලා දාන්න පුළුවන් ගතියක් තියෙන. ඒ වගේ ධර්ම භාගයක් මේ පින්වතුන් උදාපත් කරගෙන තිබෙනවා. ඒක නිසා මේ ධර්ම ශක්තිය තවත ඉස්සරහට සිද්ධ කරගෙන යන්නට මෙනෙහි කරන්ට හිතන්ට සෑම දිනාටම නිරෝගිමත් හිතක් ඇති වේවා. සිහියෙන් පිරුණු හිතක් ඇති වේවා. නුවණින් පිරි ඉතිරි යන හිතක් ඇති වේවා. මානසිකාර ශක්තිය වැඩි යන හිතක් පහළ වේවා. නීවරණ ධර්මයන්ට පහර දෙන හිතක් හැදේවා. සමාධියේ ගත වෙච්ච බලවත් හිතක් පහළ වේවා. මේ ධ්‍යාන ධර්ම හත මේ ධ්‍යාන ධර්ම හත තුළින් එකක් ඇරෙන්න. දෝමනස්සය ඇරෙන්න අනිත්‍ය ඥාන ධර්ම 6. කුසල පාක්ෂීව සෑම දිනාගේම හිත් තුළ බලවත් ලෙස ශක්තිමත් ලෙස වැඩේවා. සෑම දිනාට මේ උතුම් ධාන සිත් තුළ ආනුභාවය එක්කාසු කරගෙන ලබාගෙන කෙලෙසුන්ට පහර දී කෙලෙසුන් නසා කෙලෙසුන් දවා කෙලෙසුන් විනාශ කොට නිර්වාණ ධාතු කියනා උත්තරීතර ආරම්භණය නිර්වාණ ධාතු කියන අසංකත ධර්ම ආරම්භණය නිර්වාණ ධාතුව කියනා වූ ශාන්ත වූ ආරම්මණය ප්‍රණීත වූ ආරම්මණය පව්වේක වූ ඒ නිර්වාණ ආරම්මණය කොයියම්ම වෙලාවක හෝ වේවා ශාන්තව තමන්ගේ පැහැපත් පිරිසුදු උතුම් නිකලෙස් සිතින් ස්පර්ශ කරගෙන ඒ උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු. ඊට වංශයෙන් ස්වාමීන් වහන්සේ